ධර්මානුශාසනාව කරුණ පිළිඳුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. Thank you. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං පි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසලා ධම්මාං උප්පජ්ජන්ති උප්පන්නාවා කුසලා ධම්මාං අභිවන්දන්ති යතේ ධම්මික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ භික්ඛවේ මනසිකරෝතු අනුප්පන්නා චේව කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච කුසලා ධම්මා අභිවද්දන්ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාරන ලද ස්වාසුදාස ධර්මස්කන්ධයට ඇතුළත් අංගුත්තර නිකායේ ඒකක නිපාතයට ඇතුළත් වන සූත්‍ර පාඨයක් ධර්මදේශනයේ සඳහා දේශනා කරන්නට යෙදුනේ. වෙසක් පොහෝ දවසේ සමස්ත බෞද්ධ ලෝකයාගේම සාරාණීය උපෝසත දවස බැවින් ඒ දිනට චිත්ත සමාධිය පිළිබඳව ධර්මෝපදේශයක් ඉදිරිපත් කිරීම කාලෝචිත බැවින් සමාධියගත කුසාසිතක් ඇති කිරීමට උපකාර වන ධර්ම කවරේද යන මාතෘකාවෙන් මේ ධර්ම දේශනය අපි පටන් ගන්නවා මාතෘකා කළ සූත්‍ර ධර්මයේ තේරුම මෙහිමයි යේන අනුප්පන්නාවා කුසල ධම්මා උප්පජ්ජಂತಿ යම් ධර්මයක් හේතු කොටගෙන නූපන්නා වූ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම උපදිද්ද උප්පන්නාවා කුසල ධම්මා අභිවර්ධಂತಿ උපන්නා වූ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම වැඩෙද්ද යතේ ධම්මික්කවේ යෝනිසෝ මනසිකාරෝ යම් මේ යෝනිසෝ මනසිකාරයක් වේද ඒහා සමාන අන්‍ය ධර්මයක් නාහං විච්ඡවේ අඤ්ඤං ඒක ධම්මංපි සමුනුපස්සාමි ඒ යෝනිසෝ මනසිකාරය හා සමාන අන් එක ධර්මයක් මගේ සරුවක්නිකාඥාණයෙන් නොදකින්නෙමි යෝනිසෝ භික්ඛවේ මනසිකාරෝතෝ මානෙනි යෝනිසෝ මනසිකාරයෙන් මනසිකාර කරන්නාට අනුප්පන්නා චේව කුසලා ධම්මා උප්පජ්ජಂತಿ නූපන්නා ඌද ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම උපදිති උප්පන්නා චේව කුසලා ධම්මා අධිවර්ධಂತಿ උපන්නා ඌද ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම ධ්‍යාන මාර්ගඵල අධිගමනයේ දක්වා වැඩෙති. මේ සූත්‍ර ධර්මයේ කෙටි තේරුමයි. යම් ධර්මයක් නිසා නූපං අකුසල් නූපං කුසල් උපදිනවා නම් උපන්න කුසල් වැඩෙනවා නම් යෝනිසෝ මනසිකාරයේ තරම් නූපං කුසල් උපදවන්නට උපන්න කුසල් වැඩෙන්නට හේතු වන අන් එකද ධර්මයක් නොමැත යෝනිසෝ මනසිකාරයේ තැනැත්තාට නූපන්නාවුද කුසල ධර්ම උපදිනවා උපන්නාවුද කුසල ධර්ම අභිවර්ධනය වෙනවා වැඩෙනවා කියන එකයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම. දැන් අපි සලකා බලමු කුසල ධර්ම කියන්නේ මොනවද? යෝනිසෝ මනසිකාරී කියන්නේ කුමක්ද කියන වග. කුසල ධර්ම කියන්නේ අකුසල් නැසෙන චිත්තචෛසික ධර්මයන්ට නමක්. කුස සංකාතේ පාපකේ අකුසලයේ ධම්මේ සලයන්ති සලයන්ති කම්පෙන්ති විද්දංසෙන්ති යේති කුසලා කුස සංඛාතෝ පාප ධර්මයන් සලනේ කරන සලනේ කරන කම්පනේ කරන නියත විද්වංශනේ කරන චේතචෛසික ධර්ම සම්භාරයේත කියනවා කුසල ධම්ම කියලා කුස කියන්නේ අකුසල ධර්මයන්ට නමක් කුස කියලා තනකොළ වර්ගයක් තියෙනවා ඒ තනකොළ වර්ගයේ තනකොළයක් කොළේ අගසිත මුලට අත ඇද්දොත් එහෙම අත කැපෙනවා. කුසෝ යතා දුග්ගහිතෝ අත්මේ වානුකන්තති. නොමනාකොට ගන්නාලද කුසතන කොළය අත කපනවා. ඒ වාගේ නොමනාකොට ගන්නාලද සිතේ අකුසල සිත මෙලවත් පරලවත් විනාශ කරන බැවින් ඒකට කුස කියලා කියනවා. ඒ කුස සංඛ්‍යාත අකුසල ධර්ම, පාප ධර්ම, සලනේ, චලනේ, කම්පනේ, විහෙත විද්වාසනේ කරන්නේ කුසල. ඒවා තේනවා හිතෝත්පාද වශයෙන් 21ක්. කාමාවචර කුසල ධර්ම 8ක්. රූපාවචර කුසල ධර්ම 5ක්. අරූපාවචර කුසල ධර්ම 4ක්. මෙසේ ලෞකික කුසල ධර්ම 17ක්. ලෝකෝත්තර කුසල ධර්ම 4ක්. ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිණත් මාර්ග සිස් හතරයි ලෝකෝත්තර කුසල ධර්ම. මේ කුසල ධර්මයන් උපදින්න හේතු ධර්ම තියෙනවා. ඒවා දිනු කර ගැනීමට හේතු ධර්ම තියෙනවා. ඒ සම්බන්ධවයි මේ සූත්‍ර පාඨයෙන් උගන්වෙන්නේ. එයින් මුල් තැන ගන්නවා යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණට හුරුව කල්පනා කිරීම. මානසිකාර්ය කියා චෛතසික ධර්මයක් තියෙනවා අපේ සිතේ. මානසිකාර්ය. මේ මානසිකාර්ය සෑම සිතක හට ගන්නා චෛතසික හතෙන් එකක්. ඒවාට කියනවා ਸਰව චිත්ත සාධාරණ චෛතසික. ඒවා හතක් තියෙනවා. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාර්ය. එයින් මේ මානසිකාර්යයට කියනවා ආරම්මන ප්‍රතිපාදක කියලා. වචනේ මතක තියාගන්න පුළුවන් නම් වටිනවා ආරම්මන ප්‍රතිපාදක කියන්නේ සිතට අරමුණු යොමු කරනවා මේ මානසිකාදී ඡයසිකයෙන් තමයි සිතට අරමුණු යොමු කරන්නේ ඒ නිසා ඒකට කියනවා ආරම්මන ප්‍රතිපාදක තව තියෙනවා දෙකක් වීති ප්‍රතිපාදක ඥාන ප්‍රතිපාදක කියලා දෙකක් වීති ප්‍රතිපාදක කියන්නේ සිතක් ඒ කියන්නේ පංචද්වාරා වර්ජන නැමැති සිත චිත්ත දීපයක් පටන් ගැනීමට උපකාර වෙනවා. භවංග වශයෙන් තියෙන සිත් පරම්පරාව භවංගෙන් අවදි වෙච්ච ගමන්ම පහළවන්නේ පංචාද්වාරා වර්ජන සිතයි ඒ කියන්නේ මේ දොරටු පහට ඇති අරමුණක් ලැබුණා න ะ. ඒ සිතින් ඊළඟට වීති සිතක් පහළ වෙනවා වීති පේලියක් පහළ වෙනවා. චක්කුද්්වාරික වීති, සෝතද්්වාරික වීති, ධානද්්වාරික වීති, කායද්්වාරික වීති, මනෝද්වාරික කියලා පංචද්වාරික වීති හටගන්නේ ආරම්භ වෙන්නේ පංචද්වාරා වර්ජන සිතින්. ඒකට කියනවා වීති ප්‍රතිපාදක. ඊළඟට කියනවා ධාන ප්‍රතිපාදක කියලා තව සිතක්. ධාන ප්‍රතිපාදක. ඒ කියන්නේ ඒ සිතක් පහළ වුණ ගමන් ජවන් පෙරක් යනවාමයි. ඒක පංචද්වාරා වර්ජන සිත පහළ වෙච්ච වීතියක නම් යන්නේ පංචද්වාරික චිත්ත වීතියක නම් යොත්තපන කිනිසිතයි මනෝද්වාරික චිත්ත වීතියක නම් මනෝද්වාරාවජන සිතයි ඒ දෙක සමාන ගතිකයි ඒ දෙක අනුව තමයි ජවන් පෙළක් පහළවන්නේ එනිසා ඒකට කියනවා ජවන ප්‍රතිපාදක දැන් කරුණු තුනක් කියවුණානේ ආරම්මන ප්‍රතිපාදක මනසිකාරය ඡයසිකයයි වීති ප්‍රතිපාදක පංචාද්වාරාවජන සිතයි ඥානපටිපාදික මනෝද්වාරාවර්ජන සිත සහ වොත්තපන සිතයි. දැන් මෙතෙන්දී යෝනිසෝ මනසකාරී කියන උතුම් අවස්ථාව අපේ සිත පුරුදු කර තැබීමයි. සිත කුසල් පැත්තට පුරුදු කර තැබීම තමයි යෝනිසෝ මනසකාරය. අපේ සිත කුසාසිත බවට පුරුදු කරලා තිබුණා නම් අපට පංචද්වාර පංචද්වාරික චිත්ත වීතයකදී දාන ප්‍රතිපාදක කියන වොත්තපන සිත අපේ සිත හරවන්නේ කුසල ජවම් පිළිපතයි. අයෝනිසෝ මනසිකාරේ පුරුදු වී තිබුණා නම් තමයි අකුසල පැත්තේ අකුසල ජවම් පැත්තේ මේ වොත්තපන හිත යොමු කරන්නේ. මනෝද්වාරා වජනත් එහෙමයි. අපේ සිත නිතර නිතර නුවණට හුරුව පුරුදු කරලා තිබුණා නම් එයින් මනෝද්වාරා වජන සිත පහළ වුණාම මනෝද්වාරික ජවං වීති පහළවන්නේ කුසල ජවං වශයෙන්යි. මනෝද්වාරික ජවං වීති කුසල ජවං වශයෙන් හසුරවන්නේ යොමු කරන්නේ මනෝද්වාරා වර්ජන සිත. එතකොට මෙන්න මේ දොරටු දෙකක් වාගේ. කුසල පැත්තක හරවනවා අකුසල පැත්තක හරවනවා. වත්පනිසිත සහ මනෝද්වාරා වර්ජන සිත. එතකොට මේ සිත් දෙක කුසල පැත්තට හරවන්න පුරුදු කරවා තැබීමේ නුවණ තමයි මෙන්න මේ යෝනිසෝ මනසිකාරී කියන්නේ. යෝනිසෝ කියන්නේ නුවණට හුරුව. මනසිකාරෝ කියන්නේ කල්පනා කිරීම, මෙනෙහි කිරීම. දැන් අපි සලකා බලමු අපේ ඇසට, කනට, නැහැට, දිවට, කයට, හිතට ලැබෙන අරමුණු. ඉෂ්ඨ අරමුණු වෙන්න පුළුවන්, අනිෂ්ඨ අරමුණු වෙන්න පුළුවන්. ඉෂ්ඨ කියන්නේ තමන් ප්‍රියමනාප වන. අනිෂ්ඨ කියන්නේ අප්‍රියමනාප වන දේවල්. එතකොට ප්‍රියමනාප අරමුණේදී බොහෝ සෙයින් ඇලීම හටගන්නේ අප්‍රියමනාප අරමුණේදී ගැටීම හටගන්නවා ඇලීම ගැටීම ඇලීම කියන්නේ ලෝභය ගැටීම කියන්නේ දෝෂය මේ දෙකෙන් සමන්විත වෙන් කර ගැනීමට එයින් ඉවත් කර ගැනීමට යෝනිසෝ මනසිකාර්ය අත්‍යවශ්‍යයි බෝධිසත්ව චරිතයක් මම කෙටියෙන් කියනවා මහා බෝසතාණන් වහන්සේ ඒක රාජ නමින් බොහෝම දසරා ධර්මයෙන් රාජ්‍ය කළ රජ කෙනෙක් හිටියා. ප්‍රදේශ රාජ්‍යය. ඒ රටේ රජුරුවන්ගේ තිය අමාත්‍යෝ 1000ක්. මේ දහසම ඒ හා සමානයි. රජුරුවන් බොහෝම ධාර්මිකයි, අමාත්‍ය මණ්ඩලයත් ධාර්මිකයි. එනිසාම ප්‍රදේශ භාර නිර්ධාරීන් ධාර්මිකයි. එනිසා රට වැසියෝ අතිශයින් ධාර්මිකයි. මුනුමාත් රට ඉතාමත්ම ශස්ත්‍රීය රටක් වුණා, සාමග්‍රී රටක් වුණා, සාමයෙන් යුක්ත රටක් වුණා මේ රජුරුවන්ගේ ප්‍රතිපත්තිය නිසා. රජුරෝ බොහෝම කාරුණිකයි. තමන්ගේ රටවැසියන්ට කතා කරන්නේ දරුවන්ට වාගේ. තමන්ගේ වැඩිහිටියන්ද දෙමව්පියන්ට වාගේ කතා කරන්නේ තමන්ගේ රටේ වැඩිහිටියන්ද. ඉතින් මේ රජුරුවන්ගේ කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව මුළු මහත් රටේ පැතිරිච්ච නිසා මුළු ජනතාවම සාමග්‍රියෙන් යුක්තයි. සාමයෙන් යුක්තයි කොතනකවත් නෑ. වුණුවන් අතර අසමගිකමක් නෑ. එක පවුලේ දරු පිරිසක් වාගේ සමගින් මේ රටේ ජනතාව විසුවා. ඔය අතර හැබැයි එකම එක දුෂ්ට කුජලයේ සාමන්ත රටකට ගිහිල්ලා බොරු පැමිණිල්ලක් කරලා ඒ රටතුම රජතුමා මේ කුළු ගන්වලා නැත්නම් උනන්දු කරවලා සේනාව පිරිවරාගෙන ඇවිල්ලා මේ ඒක රාජ රජතුමාගේ රට වැටලුවා. රාජ්‍ය දෙන්න නැත්නම් යුද්ධය දෙන්න කියලා. එයා අතර අමාත්‍ය මණ්ඩලය කිව්ව අපට අවසර දෙන්න යුද්ධ කරන්න කියලා. ඒක රාජ රජතුමා කිව්වා ධර්මෙනි රටක් වෙනුවෙන් මනුෂ්‍ය ඝාතනය කිරීමට මම අනුමත කරන්නේ නැහැ. කැමති කෙනෙක් කැමැත්තක් කරගන්නේවා කියලා ධර්ම සාකච්ඡා කරමින් හිටියා. ඒ වෙනකොට චතුරු රජතුමායි සේනාවත් ඇවිල්ලා මේ අමාත්‍ය මණ්ඩලය සහ රජතුමා ජීවග්‍රාහයෙන් අල්වගත්තා. ඒ වෙනකොට මේ ඒකරාජ රජතුමා යෝනිසෝ මනසකාරය හොඳින් පුරුදු කරලන් තිබුණේ. යෝනිසෝ මනසකාරය කියන්නේ ලාභ අලාභ දෙකේදී යස අයස දෙකේදී නින්දා ප්‍රශංසා දෙකේදී දුක සැප දෙකේදී සමව පිහිටීම තිත පුරුදු කළ තිබුණා. ඒ නිසා මේ විරුද්ධ රජතුමාගේ රාජපුරුෂයන් ඇවිල්ලා අල්වා ගන්න කොට වද දෙන කොට මෛත්‍රී භාවනාම කළා. අන යෝනිසෝ මනසිකාරයේ පුරුදු කිරීම වැදගත්කම. ඊළඟට අර විරුද්ධ රාජ්‍යරුවන්ගේ අනුපරිද්දෙන් මේ අහිංසක ධාර්මික ඒක රාජ රජතුමා සික්ඛාවක දමා බාල්කේ එල්ලුවා. කකුල් දෙකෙන් එල්ලුවා. ඉෂ යටිකුල් කළේ. ඒ හැම විටම ඒකදාගේ රජතුමා මෛත්‍රී වැඩුවා. මේ මෛත්‍රී වැඩිම නිසා මොකද සිද්ධ වුනේ? රජුරුවන්ගේ හිතේ එල්ලීගෙන සමාධිගත වුණා. සමාධිගත වුණා. ඉස්සෙල්ලා මෛත්‍රී උපචාර සමාධිය ලැබුණා. ඊළඟට මෛත්‍රී ධාන සමාධිය ලැබුණා. ඊළඟට රජුරුවන්ට පුළුවන් වුණා කසින නිමිතරමු කරන්න. කසින නිමිතරමු කිරීම නිසා ඒ රජුරුවන්ට කසින ධාන ලැබුණා. අෂ්ට සමාපatti ලැබුණා. අභිඥා ලැබුණා. බලන්නේ ඉන්දීගෙන යෝනිසෝ මනසිකාරයෙන් තමා ප්‍රයෝජන ගත හැකි. මේ දුකටපත් වූ වේලාව මොනතරම් චිත්ත පීඩාවක් වෙන්න ඕනේද? ඒ කිසිම චිත්තාවක් නැතුව හිතේ ධ්‍යාන සමාධි සමාපatti උපරා ගන්න තරමට හිත දියුඩ ගන්න පමුණේ යෝනිසෝ මනසිකාරය නිසා. ඊළඟ රාජ්‍යරංගේ ධ්‍යාන බනිසා අර බුන්සනා ආහාරේ බද්ධ පරියන්තෙන් වාඩුණා. අර රාජපුරුෂයා මේක දැකලා විරුද්ධ රජුගාන්න ගිහින් කිව්වා. ඒ රජුරෝ වීන් ඇවිල්ලා වැඳ වැටුණා. සමුන් වහන්සේගේ ගුණ මහිමය මට තේරුම් ගන්න බැරි වුණා. මට සමාවනු මැනද මා කළ මේ අපරාධයේ සමාවනු මැනද මේ සිංහාසනයට වඩිනු මැනව කියලා ආරාධනා කළා. ඒ වෙලාවේදී හේක රාජ රජතුමා අහසේ බද්දපාරයන්යෙන් වාඩි වී ඉඳගෙන අනුශාසනාවක් කළා. මහරජතුමා මම දැන් මනුසන්ඩ රාජක සිංහාසනයට වඩා උතුම් සිංහාසනයකට වාඩිලා ඉන්නේ. මේක දිව්‍ය ආසනයක්. මේක බ්‍රහ්ම ආසනයක්. එනිසා මම ඒ නැවත සිංහාසනේ වාඩි වෙන්නේ නැහැ. මා සින මේ අත්හාර්මිකව හදන්න. අමුණුත් ඉතිපසී රකින්ද, හොයාට සිල් රකින්ද, මෛත්‍රී වඩන්ද, කනා වඩන්ද, ප්‍රතිපත්ති වඩන්ද, අප්‍රමාද වෙන්න කියලා අනුශාසනා කරමින් ඒ විරුද්ධ රජතුමාගේ දෙනෙත් කඳුලෙන් තෙමෙද්දී හැම දෙනා බලා සිටිද්දී විස්මයටපත් වෙද්දී ඒ මහෞත්තමයන් වහන්සේ අහසින් වැඩියා විවේකයේ සඳහා හිමුවත් දෙසට මේ බලන්න ආභයක් අයසක් නිමාවක් කක්තිමාවක් පිටරදී පා මොනසෝ මසිපෙන් හිත සමාධි උපාගතිනේ මොනතරම් පුදුමද මේවා ලෝවර දේශනා කලේ වෙන ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නෙමෙයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැන් අපි සලකා බලමු මේ යෝනිසෝ මනසිකාරයේ දිසා මොනතරම් දුරට චිත්ත සමාධියක් උපදවා ගන්න පුළුවන්ද? සමාධිය කියන මේ වචනය ඒ හැදලා තියෙන්නේ මෙහෙමයි. සම් උපසර්ග පූර්ව, ආ උපසර්ග පූර්ව, ධා ධාරණී කියන මේ ධාතුවෙන් තමයි සමාධි කියන වචනේ හැදලා තියෙන්නේ. ඒ නියම තේරුම තුලට පිහිටුවා ගන්න චිත්ත ඒකාග්‍රතාවක්. සමා කෙනකින් උතුම් ලෙස හිපුවාරක් චිත්ත ඒකාග්‍රතාවට කියනවා සාදී. තාත් ඒක සම්මා සාධිකත් විශේෂණ කරන මාර්ගංගවලදී. මේ සමාධිය කියනවා පරිකර්ම සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි කියලා අවස්ථා තුනක්. පරිකර්ම සමාධිය, උපචාර සමාධිය දෙක කාමාවචර සිතේ ඇතිවෙන සමාධියක්. කාමාවචර කුසල් සිත් තියෙනවානේ අටක්. ඒ කාමාචර කුසාසිතේ ඇති වෙන සමාධිය පරිකර්ම සමාධිය උපචාර සමාධිය කියලා දෙකට බෙදෙනවා අර්පණා සමාධිය මහග්ගත ලෝකෝත්තර වශයෙන් දෙකට බෙදෙනවා අර්පණා සමාධි කියන තැන රූපාචර ධ්‍යාන සමාපatti හතරක් සංකේතින් කියනවා ප්‍රථම ධ්‍යානය, ද්විතිය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය එතන ප්‍රථම ධානයේ කිව්වේ අංග පහකින් යුක්ත වූ චිත්ත ඒකාග්‍රතාවයි. විතරක, විචාර, ප්‍රීති, සුඛ ඒකාග්‍රතාංග පහෙන් යුක්ත අධි සමාධියට කියනවා ප්‍රථම ධාන සමාධිය. ද්විතිය ධාන සමාධිය කියන්නේ ප්‍රීති, සුඛ ඒකාග්‍රතා අංග තුනක් තියෙන ධානයයි. තෘතිය ධාන සමාධිය කියන්නේ සුඛ ඒකාග්‍රතා කියන අංග දෙකකින් යුක්ත සමාධියයි. චතුර්ථ ඥානය කියන්නේ උපේක්ඛා ඒකාග්‍රතාව කියන අංග දෙකෙන් යුක්ත සමාධියයි. එතකොට මේ ධානාංග දෙකේදී සමාධිය රූපාචර සමාධි කුසාසිත සතරක් උනේ. අරූපාචර කුසාසිතද සමාධි වශයෙන් හතරකට බෙදෙනවා. ආකාසානංචායතන සමාධිය. සමාපත්තිය විඥානංචායතන සමාපත්තිය ආකින්චඤ්ඤායතන සමාපත්තිය නේව සංඥා නා සංඥාතන සමාපත්තිය. මෙන්න මේ කියන හතර අරූපාවචර සමාධි කුසාසිකක්. මේ අටට කියන අෂ්ට සමාපatti කියලා. රූපාවචර සමාපatti හතරයි, අරූපාවචර සමාපatti හතරයි, අෂ්ට සමාපatti. ඊට මුලින් කාමාවචර සමාධි තිබෙන දෙකයිනේ. පරිකර්ම සමාධි, උපචාර සමාධි. එතකොට මෙන්න මේ සමාපatti අට සමාධිගත කුසාසිත හැටියට හඳුන්වනවා. ලෝකෝත්තර සමාධි වශයෙන් ගැනෙන්නේ සෝවාන් මාර්ග සිතේ සමාධිය, සතරදාගාමි මාර්ග සිතේ සමාධිය, අනාගාමි මාර්ග සිතේ සමාධිය, අරහත් මාර්ග සිතේ සමාධිය. ඒකට විශේෂ නමක් තියෙනවා ආනන්තරික සමාධි කියලා. ආනන්තරික සමාධි. ඒ කියන්නේ සමාගයේ පැවැත්මට අනතුරුවම විපාක දෙනවා. සෝවාන් මාර්ග සිතක් යම් චිත්තක්ෂණයකදී පහළ වුණේ එහි තියෙන සමාධිය ඊළඟ සිත සෝවාන් ඵල සිතක් බවට පමුණුවනවා. සකදාගාමි මාර්ග සිත යම් චිත්තක්ෂණයක්ද ඊළඟ චිත්තක්ෂණය සකදාගාමි ඵලය ලබා දෙනවා. අනාගාමි ඵල මාර්ග සිත යම් චිත්තක්ෂණයකදීද ඊළඟ චිත්තක්ෂණයේදී අනාගාමි ඵලය ලබා දෙනවා. අරහත් මාර්ගසිත යම් චිත්තක්ෂණයකදීද ඊළඟටම අරිහත් ඵලයේගෙන දෙනවා. චිත්තක්ෂණයකින්වත් අතරක් නැහැ. සමාධි ගන්න පුළුවන් මාර්ගය ලබා මාස ගණන් සති ගණන් ගිහිල්ලා තමයි ඵලය ලැබෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. මේක කානන්තරික සමාධි කියන්නේ ඒකයි. මාර්ගසිතට අනුතුරුවම ඵලයගෙන දෙනවා. එනිසා ඒක ආනන්තරික සමාධි කියන ඒ සමාධි සිත. දැන් ඒකට අපි සලකා බලමු බුදුරජාණන් වහන්සේ චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේදී දේශනා කොට වදාලා මාගේ ශ්‍රාවකයෝ ආයුෂයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා භෝගයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා කියලා. එතන ආයුෂ කියලා සඳහන් කළේ මෙන්න මේ සමාධි සමාපත් උපදවා ගැනීම සඳහා වඩන කිරිදිපාද හතරයි. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන හතර ඉරිදිපාද හතර. මේ හතර යම් සිතක දියුණු කරගත්තා නම් ඔහුට පුළුවන්කම තියෙනවා දීර්ඝාස විඳින්න. ඒකනේ සමාප්‍රත්‍ය බලය දියුණු කරගන්න පුළුවන්. ඒ දීර්ඝාසෙන් විඳිනවා කියන තැන නිවන දක්වාම දියුණු වීමට හේතු වෙන පමණක් නෙමෙයි. නිවන් දක්වාම වෙනස් වෙන්නේ නැහෙනි. ඒ කියන්නේ නැවත උත්පාදිත භංග අවස්ථාවක් නැහෙනි. ඒක නිසා දීර්ඝාස හැඳිත් හැටියට හඳුන්වනවා. නිසා මෙලව දීර්ඝාස විඳින්නත්, පරලොව සුගතිවල දීර්ඝාස විඳින්නත්, සදාකාලික දීර්ඝාස වෙන අමා මහ නිවන ලබන්නත් පිරිදිපාද හතර වඩත්වා කියලා අනුශාසනා කළා. මාගේ ශ්‍රාවකෝ වර්ණයෙන් වැඩිත්වා කියන තැන වර්ණයේ හැටියට උගන්වා වදාළේ සීල සම්පදායයි. සීල සම්ප්‍රත්‍ය ඇති සීලවන්තයා ශරීර වර්ණයෙන්ුත් වර්ණවන්ත වෙනවා. ගුණ වර්ණයෙන් වර්ණවන්ත වෙනවා. මෙලවත් රූප සම්පන්න වෙනවා, පරිවා රූප සම්පන්න වෙනවා. ඒ වගේම නිවන් දැකීමෙන් තමා අතිශයින්ම ගුණ වර්ණාවට ලක් වෙනවා. මාගේ ශ්‍රාවකෝ සැපින් වැඩෙත්වා ආඛ්‍යා දේශනා කලේ මේ ඉඳුරම් පිනවන සැපයක් ගැන නෙමෙයි. ධ්‍යාන සැපය. මේ මුලින් සඳහන් කළ අෂ්ඨ සමාපatti නමින් ගණන ධ්‍යාන සැපය. මේ සැපය ලැබීම निराமிසයි. ඒ නිරාමිස සැපය මගේ ශ්‍රාවකෝ ලබත්වා කියන එකයි සැපයෙන් වැඩිත්වා. භෝගයෙන් වැඩිත්වා කියලා සඳහන් කළේ මේ ධන දාන්නේ ගැන නෙමෙයි. උපනෝපන්තන අවශ්‍ය සම්පත් ලැබෙන්න හේතු වෙනවා ධර්මතා හතරක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේ හතර යම් තාක් අපේ සිතේ වැඩුණා නම් උපනුපන්තන ප්‍රියමනාප දෙමෝපියෝ ප්‍රියමනාප සහෝදර සහෝදරියෝ ප්‍රියමනාප නෑදෑයෝ ප්‍රියමනාප දූ දරුවෝ ප්‍රියමනාප සේවක සේවිකාවෝ අවශ්‍ය අවශ්‍ය සම්පත් ඒ ඒ තැනට පිරි ඉතිරි ලැබෙනවා ඒ මොකද මේ සතර බඹ විරණ වැඩිමින් ලෝවැස් ජනතාවට තමන් ප්‍රියමනාප වෙන නිසායි එනිසා භෝග සම්පත්තිය නමින් සතර බඹ විහරණ දේශනා කළා ඊළඟට බලේ නමින් දේශනා කළේ ප්‍රඥාව ලොව අභිභවනය කරන්න බැරි මහත් බලේ මාර බලේ ක්ලේශ මාර බලේ ඒ ක්ලේශ මාර බලේ පවා විදමනය කරන්න නසන්න පුළුවන් එකම බලය ප්‍රඥා බලය ඒකනි සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය. ඒ භාවනාමේ ඥානය තමයි මේ සමාධිගත සිතක් උපදවා ගැනීමට උපකාරණ ධර්ම හැටියට හඳුන්වන්නේ. එතකොට දැන් අපි සලකා බලමු මුලින් සඳහන් කළා සමාධියේ කුමක්ද කියන එක කෙටි. ඊළඟට කුසාසිත කුමක්ද කියන එක කෙටියෙන්. යෝනිසෝ මානසිකාරයේ කුමක්ද කියන එක කෙටියෙන් කියුණා. දැන් අපි සලකා බලමු අපේ මේ දුවන පණන සිත, අසංවර සිත, නොසන්සුන් සිත, අසහනකාරී සිත, සමාධි සිතක් සමාධි සහගත කුසාසිතබ්බාට පමුණවා ගන්නට අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දුන් උපදේශය අනුව සිතා බලමු. දැන් මුලින් සඳහන් කළා අර ඒකරාජ රජතුමා Tamanta වද දෙන වෙලාවේ මෛත්‍රී භාවනාවෙන් යෝනිසෝ මනසිකාරයට බැසගත් හැටිනේ ඔය වගේ සීල සීලව මහා සීලව රජතුමාද තමාට වද දෙන වෙලාවේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වීම නිසා පුදුමාකාර ජයග්‍රහණයක් කළා ඒ වගේම අපට තියෙනවා කසින භාවනා 10ක් අසුභ භාවනා 10ක් අනුස්සති භාවනා 10ක් ධම්ම විහාර භාවනා 4ක් අරූප භාවනා හතරක් ආහාරයේ පිළිබඳ ප්‍රතික්‍රල භාවනා එකක් ධාතු මනසිකාර භාවනා එකක් සමත භාවනා වශයෙන් අපට 40ක් තියෙනවානේ බුද්ධ ශාසනයේ මාතෘකා මේ සිත සමාධි කරගන්න මාතෘකා එයින් අපි එකක් ගන්න බලමු දැන් මේත පෙර ධර්ම දේශනාවකදී අපි දැක්වුවා දක්ඛින්සාකාර කායගත සති භාවනා ගැන කෙටි දේශනාවක් ඒසා කියන මේ කොටාසයේ කවුරුත් සමාජයට ඇලුම් කරන එක. මේක සුවඳ ගන්නවලා බොහොම ලස්සනට පවත්වා ගන්නවානේ. නමුත් මේක වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සටහන් වශයෙන්, ආශ්‍රිත කුණප වශයෙන්, පීතිතන් වශයෙන් පිළිකුලයි. ඉතින් මේක පිළිකුල් වශයෙන් බලනකොට අපට පුළුවන්කම තියෙනවා තේසා කියන කොටාසේ අනුමුණු කරගෙන ප්‍රථම ධානය කියන කුසල්සිත උපදවන්න පුළුවන්. එවැගේම ලෝම, නඛා, දන්තා, තචෝ ආදී කොට්ටාස 32න්ම ප්‍රථම ධානය එකක් එකක් බැගින් උපදවන්න පුළුවන්. අන්න යෝනිසෝ මනසිකාර්යය නිසා මේ දෙතිස් කුණපය මේ අතිශයෙන් පිළිකුල් වූ කුණපය නිමිති කරගෙන ධ්‍යාන උපදවන්න පුළුවන්, ධ්‍යාන කුසල් උපදවා ගන්න පුළුවන්. අන්න යෝනිසෝ මනසිකාර්යයෙන් දෙතිස් කුණපය නිසා කුසාසිය සමාධියගත කුසාසියත් පහළ කරගන්න හැකියි. ඔය වගේම තියනවා නේද දස අසුබේ කියලා. උද්ධමාතක, විනීලක, විකුබ්බක, විච්ඡිද්දක, වික්ඛායිතක, විච්ඡිත්තක, අතවිච්ඡිත්තක, ලෝහිතක, කුලවක, අට්ටික. මේවා දස අසුබ. අද කාලේ සුහම්බින් වල මේ මූර්ත දේහ ගොඩබිම දාන්නේ නැහනේ. ඈතාතීතේම ගොඩබිම දාන සිරිතක් තිබුණා. එහෙම අවස්ථාන මේ 10ම දකින්න පුළුවන්. නමුත් අපට පුළුවන්කම තියෙනවා සිතින් අරමුණු කරගන්න. දැන් අපි දැකලා තියෙනනේ මෘත දේහ, මරණයටපත් වූ අයගේ දේහ දැකලා තියෙනනේ ශරීර. ඒවා අපට හිතින් අරමුණු කරන්න පුළුවන් ඉදිමී තියෙන හැටි, නිල් වී තියෙන හැටි. එවාගෙම ඕජා ගලන හැටි. එවාගෙම බලු කපුටන් ආදී සතුන් කාදමන හැටි. කෑලි කෑලි කඩි කඩි යන හැටි. ප්‍රති ප්‍රති ගාලා තියෙන හැටි. අනුවන් වැගිරෙන හැටි. ලේ ගලන හැටි, ඇට සැකිලි බාටපත් වී තියෙන හැටි මේවා අපට හිතින් අරමුණු කරන්න පුළුවන්. එතකොට ඉදිමියගේ මූර්ත ශාරීරයක් සිතින් අරමුණු කරගෙන ඉදිමියගේ මූර්ත ශාරීරය යෝනිසෝ මනසිකාරයට ගැනීමෙන් ප්‍රථම ධානයේ කියන සමාධිගත කුසල් උපදවන්න පුළුවන්. ඒක නිල්මියගේ මූර්ත ශාරීරයක් අරමුණු කරගෙන ප්‍රථම ධානමය කුසල සමාධිගත කුසල සිතක් පහළ කරගන්න පුළුවන්. මේම දස අසුභයෙන් එකක් එකක් පාසා ප්‍රථම ධ්‍යානෙ කියන කුසල්සිත උපදවා ගන්න අපට පුළුවන්කම තියෙනවා ඒකට හේතු උනේ යෝනිසෝ මනසිකාරය ඊළඟට අපි සලකා බලමු අපිට සම්මුඛ වන අප ආශ්‍රය කරන මේ පුද්ගලයා දැන් අප ආශ්‍රය කරනවා ජීවත් වෙනකොට අපේ දෙමව්පියන් දෙන්න අපේ ගුරු උතුමන් කල්යාණ මිත්‍රයන් සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා අපි ආශ්‍රය කරනවා එතකොට මේ ආශ්‍රය කරන පුද්ගලයන් නිසා අපට පුළුවන් සමාධිගත කුසල් සිතක් උපදවා ගන්න. අපි සලකා බලමු තමන්ගේ මෞතුමිය ජීවත් වෙනවා. තමන්ගේ පියතුමා ජීවත් වෙනවා නම් තමන්ද තමන් ඉස්සෙල්ලා යෝනිසෝ මනසිකාරින් මෙත් කරනවා. මම වෛර නොවෙමි. මම තරහ නොවෙමි. මම නිදුක් නිරෝගී වෙමි. මම සුවපත් වෙමි. එක වචනයක් අරගෙන බොහෝ වාරයක් ආවර්ජනා කළා. ඊට පස්සේ තමන්ගේ පියතුමා ඉස්සරහා බොහෝම සතුටු මුහුණින් ඉන්න ඇති හිතාගෙන මගේ ඥානන් වහන්සේ වෛර නොවේවා තරහ නොවේවා නිරුක් නිරෝගී වේවා සුවපත් වේවා එක වචනයක් අරගෙන සිය දහස් වර ගණන් වාරයක ආවර්ජනා කරනවා එතකොට මේ පියතුමාගේ රූපකය අපේ හිතට අරමුණු වෙනවා ඒ අරමුණු වෙනවත් එකම අපේ සිත සමාධිගත වෙනවා. ඉස්සල උපචාර සමාධිය එනවා. ඊට පස්සේ ප්‍රථම ධාන සමාධි කුසාසිත පහළ වෙනවා. ඒක පංචවිද වශීතාවේ ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, උත්ථාන, පච්චවේකණ කියන වශීතා පහෙන් වශී කරගත්තන් පස්සේ දෙවෙනි ධානයටත් යන්න පුළුවන්. ඒක වශී කරගෙන තුන්වෙනි ධානයටත් යන්න පුළුවන්. මේම තමන්ගේ පියතුමා අරමුණු කරගෙන මෛත්‍රී සහගත යෝනිසෝ මනසිකාරය නිසා ධ්‍යාන සමාධිගත කුසාසිත තුනක් උපදවන්න පුළුවන්. ඔයාගේ ජීවත් වෙන මෑණියන්ට, ජීවත් වෙන ගුරුතුමන්ද, Taman උපකාර කළ කල්යාණ මිත්‍රයන්ද අරමුණු කරමින් අර වගේම මෛත්‍රී සහගත සමාධිගත කුසල් උපදවන්න පුළුවන්. ඔය වගේම කරුණාව. දැන් බොහෝ සෙයින් අපට දකින්න ලැබෙන බොහෝම දුක්පත් අසරණ ජීවින් දන්නේ සිඟා කනවා සමාත තුවාල හැදිලා යන් දෙන්න බැරුව අත්පා නැතුව බොහොම දුකසේ වැතිරගෙන ඉන්නවා. බොහෝ දෙනා අයෝනිසෝ මානසිකා නිසා පිළිකුල් කරනවානේ නෑ. ලෝතුරා බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්නේ එහෙම නෙමෙයි. ඒ දුකටපත් වූ කුජලයා තුලින් අපේ සිත සමාධිගත කරගන්නට ඕනේ. එකක් තමයි මේ දුක මමත් අතීතේ වින්දා. මම නිවන් නොදැක්කොත් අනාගතෙත් මට මේ දුකටපත් වෙන්න සිදු වෙනවා. මේක කාටත් සාධාරණ සත්‍යයක්. නමුත් මේ පුජ්‍යලයා මේ දුකෙන් අතිමිදේවා කියලා තමන්ගේ හද సంతාණයෙන්ම ඔහුට කරුණාව ඇති කරනවා. යෝනිසෝ මානසිකාරයෙන් මේ තනත්තා දුකින් මිදේවා දුකින් මිදේවා දුකින් මිදේවා සිය දහස් වාර සිටින් සිට වාසය කරන ဒုတိ ය ධානය තෘතිය ධානය දක්වා සමාධිගත කුසාසිත පහළ කර ගන්නවා මේ විදිහට කරුණාවට යොමු වෙච්ච දුක්ඛිත සත්‍යයන් අරමුණු කරගෙන තමන්ගේ සිත සමාධිගත කුසාසිතක් බවට පමුණවා ගන්න පුළුවන්. ඒකට හේතු වුණේ යෝනිසෝ මනසිකාරය. ඕ දැකලා සෝකුණා නම් වැඩි. ඕ දැකලා පිළිකුල් කරා නම් වැඩි කරදි. එවාගෙම ඕ දැකලා නිස්සබ්ද හිතන ගේත් වැඩි. එනිසා ඒ අවස්ථාවේදී යෝනිසෝ මනසිකාරයේ පහළ කරගෙන එයින් චිත්ත සමාධියක් උපදවා ගන්න පුළුවන්. දැන් ආපු පාරේ යනකොට කෙනෙක් ඇවිදිනකොට සමාත බල්ලෙක් මැරිලා ඉන්නවා. සමාත සතෙක් මැරිලා ඉන්නවා. සමාරු නාහේ වහගෙන අයින් වෙන එකනේ කරන්නේ නැහැ. එතෙන්දි තමයි යෝනිසෝ මනසිකාර්යය ගන්නට ඕනේ. එතෙන්දී ආර මුලින් සඳහන් කළා වගේ අසුභ සංඥාව ගන්නට පුළුවන්. එහෙම නැත්නම් මරණ සතිය ගන්නට පුළුවන්. කෙනෙක් මැරී ඉන්නවා දැකලා සතෙක් හරි මිනිසෙක් හරි මරණ සංඥාව ගන්නවා. මරණානුස්සතිය. මරණානුස්සතිය ගන්නකොට එයින් දෙසිතේ සමාධිය ඇති කරගන්න පුළුවන්. එතෙන්දි ලැබෙන්නේ උපචාර සමාධිය. ඒ වගේම අපට චෛත්‍ය රාජන් වහන්සේ නමක්, බෝධින් වහන්සේ නමක්, ප්‍රතිමා වහන්සේ නමක්, සරුවක්ඥ ධාතුන් වහන්සේ නමක්, පූජන ස්ථානයක ලැබෙන දෙදෙන කොඩියක් නව දකින් ලැබෙනවා. ඉතින් දකින් ලැබෙනවට අහක බලා ගැනීම නෙමෙයි. දොහොත් නගා වැඳීම් පමණ තිබුණොත් නෙමෙයි. යෝනිසෝ මනසිකාරයේ පහළ කරගන්න ඕනේ. චෛත්‍යරාජන් වහන්සේ වෙන්නේ පූජනීය වස්තුවක් දුතු කෙනෙහි ඉබේම හිත පහදිනවා බෞද්ධයාගේ. එතකොට එතින්දී අපි යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නට ඕනේ බුද්ධ ගුණ අරමුණු කිරීමෙන්. මේ චෛත්‍යරාජන් වහන්සේ තුල සරුවක් ධාතුන් වහන්සේ වැඩි ඉන්න ඇති. ඒ සරුවක් ධාතුන් වහන්සේලා හිමි තථාගතයන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ ආදී මේ මේ ගුණයන්ගෙන් සමාන්වාගතයි කියලා එක එක ගුණයක් අරමුණු කරගෙන හිත ධ්‍යාන බවට සමාධි බවට පමුණවා ගන්නවා. ඒ එක එක බුදු ගුණයක් අරමුණු කර ගන්නකොට ලැබෙන්නේ උපචාර සමාධියයි. බුදු ගුණ පරමාර්ථ ධර්මනේ සම්මුති නෙමෙයි. ඒක නිසා එතෙන්දී ප්‍රථම ධ්‍යාන ආදී ලැබෙන්නේ නැහැ. එතෙන්දී ලැබෙන්නේ උපචාර සමාධියයි. මේ දෙන බුද්ධ ගුණ අරමුණු කරගන්න පුළුවන් චෛත්‍යය, කෝධිය, ප්‍රතිමා වහන්සේ ආදී පූජනීය වස්තුන් දෙකීම. ඔය වගේම අපට නිතර ලක් වෙනවා භික්ෂුන් වහන්සේ නම. ඒ භික්ෂුන් වහන්සේ දකිනකොට සමහරු කලකිරෙනවා. සමහරු දුහත් නගා වඳිනවා. ඒ හැම වෙලාවකම යෝනිසෝ මානසිකාරයෙන් ඉන්නවා නම් සමාධි හිත සමාධිමත් කරගන්න පුළුවන් උපචාර සමාධිය. ඒ කියන්නේ ඒ ස්වාමින් වහන්සේ දුටු පමණින් සංඝ ගුණ වර්ධනා කරනවා. මේ කසාවත් ඇඳ පෙරවාගෙන ඉන්න භික්ෂූන් වහන්සේ වගේ තමයි නික්ලේශී මහරහතන් වහන්සේ වැඩි සිටියේ. ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵලාමි උතුමන්ගේ පෙළටයි මේ ස්වාමින් වහන්සේ මේකතු වෙලා ඉන්නේ. ඒ ආර්ය මාර්ගඵලාමි උත්තරයන් වහන්සේලා සුපටිපන්න ගුණ සමන්වාගතයි උදුපටිපන්න ගුණ සමන්වාගතයි ආදී වශයෙන් යෝනිසෝමනසිකාරයෙන් ගැනීමේදී සංඝ ගුණ එකක් එකක් අරමුණු කරගෙන උපචාර සමාධි කුසල් සිත් පහළ වෙනවා. මෙන්න යෝනිසෝ මනසිකාර නිසා එක භික්ෂුන් වහන්සේ නම දැකීමෙන් පවා කුසල් සිත් සමාධිගත බවට පමුණවා ගන්න හැටි. සමාන විට ඒ ස්වාමින් වහන්සේ දුටු පමණින් සමාධී සිතේ මෛත්‍රී ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා වෛර නොවේවා තරහ නොවේවා ආදී එක එක වචනයක් අරගෙන සිය දහස් ගණන් හිතේ වාර පුරුදු කරනවා පුරුදු කරන තුන්වහන්සේ කෙරෙහි මෛත්‍රී සාගත චිත්ත සමාධි උපදවනවා එතකොට මෛත්‍රී චිත්ත සමාධි උපදවන්න පුළුවන් කරුණා චිත්ත සමාධි උපදවන්න පුළුවන් මුදිතා චිත්ත සමාධි උපදවන්න පුළුවන් උපේක්ඛා සහගත චිත්ත සමාධි උපදවන්නත් පුළුවන් දැන් සමහර විට බොහෝම ධනවත් බොහෝම රූමත් බොහොම සැපවත් කෙනෙක් දකිනවා. දකිනකොට බොහෝ දෙනා කරන ඊර්ෂ්‍යාවනේ ඒක වැරදි. ඒක අයෝනිසෝ මානසිකාරය. එතෙන්දී තමා යෝනිසෝ මානසිකාර උපදවා ගන්නට ඕන සාදු සාදු සසර කළ පින් ඇති නිසා මේ සැප ලැබිලා තියෙනවා. මේ ලද සම්පතෙන් මෙතුමා නොපිරිහෙවා කියලා ඔහුගේ ලද සම්පත් නොපිරිහෙන්නට තමා හද තුලින්ම ආශිර්වාද පෙරට කොට මුදිතා පුරුදු කරනවා. එතකොට සිදු වෙන්නේ තමාගේ සිතේ ඒ පුද්ගලයා අරමුණු කරගෙන ප්‍රථම ධානයත්, ද්විතිය ධානයත්, තෘතිය ධානයත් උපදවන්න පුළුවන්. ධාන තුනක් උපදවන්න පුළුවන්. අන්න සම්පත් ඇති පුද්ගලයා අරමුණු කරගෙනත් සමාධිගත කුසාසිතක් පහළ කරගන්න පුළුවන් මේ කියන යෝනිසෝ මනසිකාරය නිසා. බලන්න මොන තරම් පුදුමද බුදුරජාන් වහන්සේ උපදේශය. දුකටපත් වූවන් දැකලා සිත සමාධි කරගන්නවා. සැපටපත් වූවන් දැකලා සිත සමාධි කරගන්නවා. ඒ අතර මධ්‍යස්ත කුජ්ජලේ මධ්‍යස්ත කුජ්ජලේ දැක්කම අහක බලා ගන්න එකනේ බොහෝ දෙනා කරන්නේ එහෙම නෙමෙයි. එයින් අපි වැඩක් ගන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරයේ පුරුදු එක්කෙනා එයින් ගන්න වැඩේ සමාජයේ සිටේ උපේක්ෂාව ඇති කරගන්නවා. කම්මසකා මේ සෑම දෙනා සැප දුක් විඳින්නේ ස්වකීය කර්මානුරූපවයි. කියලා කම්මස්සතා කියන වචනේ මුල් කොටගෙන කර්මයේ ස්වකීය කොට ඇති බව සිය දහස්වර මෙනෙහි කිරීමේදී සමාධි වෙනවා. හැබැයි එතෙන්ද සමාධි වෙන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි සමාධියම නෙමෙයි. හතරවෙනි සමාධියමයි උපේක්ඛා ඒකාග්‍රතාව. ඔය හතර ඒකාබද්ධයි. මෛත්‍රිය වැඩිවීමෙන් කරුණාව. මෛත්‍රිය කරුණාවයි වැඩිවීමෙන් මුදිතාව. මෛත්‍රිය කරුණාවයි මුදිතාව තුන වැඩිවීමෙන් තමයි උපේක්ඛා බ්‍රහ්ම විහරණය ලැබෙන්නේ. එතකොට මේ බ්‍රහ්ම විහරණ භාවනාව. ඔය වගේම සීලවන්ත පුජ්‍යලයක් දකිනවා. සීලවන්ත ගිහි කෙනෙක් හරි පැවිදි කෙනෙක් හරි දැන් පැවිදි කෙනෙක් ගැන කියවුණානේ ගිහි කෙනෙක් ගැන සලකා බලමු ගිහි උපාසක උපාසිකාදී කෙනෙක් දැක්කහම යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරතොත් Tamand පුළුවන් සීලානුසති භාවනාවක් වඩන්න මේ සීලවන්තී මේ සීලවන්තයා වගේ මමත් සීල රකින්න කෙනෙක් මමත් මේ වගේ සීලයක් පුරනවා මගේ මේ මේ සීලය පිරිසුදුවම රැක්කා කියලා තමන්ගේ සීලය ආවර්ජනා කරනකොට අන්න යෝනිසෝ මනසිකාර නිසා උපචාර සමාධිය ලැබෙනවා. ඔය වගේම යම්කිසි ශ්‍රද්ධාවන්තයෙක් දකිනවා. ඒ වගේම ශ්‍රද්ධා මේ විද්‍ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය භාවනා වඩලා දෙව්ලොවට ගියපු ආර්ය දෙවි දේවතාවු ඉන්නවා. ඒ කෙනෙක් අරමුණු කරන නිසා මගේ සිතේ මේ වගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙනවා. මගේ සිතේ වීර්ය ඉන්ද්‍රිය තියෙනවා. මගේ සිතේ සමාධි ඉන්ද්‍රිය තියෙනවා. සති ඉන්ද්‍රිය තියෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවා කියලා තමන්ගේ සිතේ ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ඇති බව නුවණින් අරමුණු කරගෙන උපචාර සමාධිය වඩන්න පුළුවන්. ඔය විදිහට අනුසති භාවනා 10ක් තියෙනවානේ. එයින් අද කායානුපස්සනා කායගත සතිය ගැන කියවුණ, පරණ සතිය ගැන කියවුණ ආනාපාන සතිය. දැන් අපි හුස්ම ගන්නවා හෙලනවා. උපන්දා පටන්ම නොනවත්වාම මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඒ කියන්නේ හිත නිසානේ අස්වාස ප්‍රස්වාස ඇති වෙන්නේ. ඉතින් මේක නොහිතනවා නම් කිසිසේ තේරුමක් නැහැ. මේ ගැන හිතනවා නම් ආස්වාස ප්‍රස්වාස කියන මේ අරමුණ තුලින් අපට උපදවා ගන්න පුළුවන් සමාධිගත සිත් හතරක්. ධ්‍යාන හතරක් උපදවන්න පුළුවන්. තවත් ප්‍රියනන ධ්‍යාන පහක් උපදවන්නත් පුළුවන්. ඒතොර රූපාචර ධ්‍යාන සමාපatti සියල්ල මේ හුස්ම රැල්ල නිසා උපදවන්න පුළුවන්. ඒක යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ. දැන් අර හට යෝගීන්ගේ ප්‍රාණායාම ක්‍රම තියෙනවා. එතින්දි සමාධිය නෙමෙයි උපදින්නේ. එතන ව්‍යායාම වශයෙන් ශරීර සෞඛ්‍යය වැඩි දියුණු වෙනවා. බොහෝ වේලාවක් හුස්ම රඳවාගෙන ඉඳ පුළුවන්කම තියෙනවා. ඒක නෙමෙයි මෙතන කියන්නේ. ආස්වාස ප්‍රස්වාස ආරමුණ නාසිකා දොරටුව සමීපේ ඇතුල් වෙන පිටේන ඇති මනා නුවණින් මනා සිහියෙන් බලා සිටීමේදී පරිකාරම නිමිත්ත, උග්ඝා නිමිත්ත, අටභාග නිමිත්ත කියන අවස්ථා තුන ලැබෙනවා. එයින් ප්‍රතිභාග නිමිත්ත අරමුණේ ප්‍රථම ධාන ආදී රූප ධාන හතරම ලබා ගන්න පුළුවන්. එතකොට මේ නිකරුණේ ගලාගෙන යන හුස්ම රැල්ල යෝනිසෝ මනසිකාරයෙන් ගැනීම නිසා සමාධිගත කුසාසිස් හතරක් රූපාචර සමාපත් වශයෙන් උපදවන්න පුළුවන්. ඔය වගේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, එවාගෙම නීල, පීත, ලෝහිත, ඕදාත, ආලෝක, ආකාශ කියන කසින භාවනා 10ක් තියෙනවා. මේ කසින භාවනා 10 අපේ ඇහත් ලක්වන දේවල් අපට පොළොව පේනවා, ජලය පේනවා, ගින්දර පේනවා, හුළඟක් අපට අරමුණු වෙනවා, නිල් පාට පේනවා, එවාගේම කහ පාට, සුදු පාට, රතු පාට අපට අරමුණු වෙනවා, ආලෝකය පේනවා, අහස පේනවා. මේ නිතර පේන දේවල්, ඒවා අමුත්‍ය මවා ගන්න දේවල් නෙමෙයි. මේවා නිසා තමාට පුළුවන්කම තියෙනවා යෝනිසෝ මනසකාරයේ වැඩිමින් රූපාවචර ධ්‍යාන හතරක් අරූපාවචර ධ්‍යාන හතරක් වෙන සමාධිගත කුසල්සිත පහළ කරගන්න පුළුවන්. සැබවින්ම මේ කියන සමාධිගත කුසල්සිත පහළ කර ගැනීමට මේ තරම් පිළිවෙත් මාර්ගයක් බුදු ශාසනයේ තියෙනවා. ඉතින් දැන් බලන්න පඨවි කියන එක. දැන් තනකොළ නැති බිමක් අපි දකිනවා කියලා හිතමු. අමතක් වාගේ තැන, ලියද්දක් වාගේ තැන, හිස් පිට්ටන් මේ තනකොළ නැති පිට්ටනියක් දකුණුවට අපට පුළුවන්කම තියෙනවා පඨවි සංඥාව උපදවන්න. පඨවි පඨවි පඨවි කියන සංඥාවෙන් හරි නැත්නම් එක් මියක් සතර අඟුලක් විස්කම්භය ඇති රට ප්‍රමාණය ඇති කසින මණ්ඩලයක් හදාගෙන පඨවි පඨවි පඨවි කියන මේ මානසිකාරයෙන් යෝනිසෝ මානසිකාරයේ කිරීමෙන් අපට පුළුවන්කම තියෙනවා පඨවි කසින ධ්‍යාන හතරක් උපදවන්න. ඔය වගේම ජලයේ බේසෙමකට අරගෙන ඒ ආපෝ ආපෝ කියන වචනේ සිහිපත් කරමින් භාවනා වදා ආපෝ ධ්‍යාන හතර පුදවන්න පුළුවන්. දීමලයක් දැකලා තේජෝ ධ්‍යාන උපදවන්න පුළුවන්. එම නැත්නම් සූර්ය මණ්ඩලයේ බහගෙන යන වෙලාවේ සූර්ය මණ්ඩලයේ තේජස ආරමුණු කරන ධ්‍යාන උපදවන්න පුළුවන් තේජෝ ධාතු. තේජෝ කසින ධ්‍යාන. එවාගෙම කොලාතු හෙලවෙනවා දැකලා කොඩියක් හෙලවෙනවා දැකලා හිසකේ හෙලවෙනවා දැකලා වායෝ කසින සමාපatti පුදවන්න පුළුවන්. නිල් පාට මල් දැකලා නිල් පාට වස්ත්‍රයක් දැකලා නිල් පාට අරමුණක් දැකලා නිල කසිනේ වඩන්න පුළුවන්. ඔයාගේ වර්ණ කසින හතරම වඩන්න පුළුවන්. ආලෝකයේ අරමුණු කරන ආලෝක කසින වඩන්න පුළුවන්. වහලේ සිදුරකින් අහස පේනවා දැකලා ජනයේ සිදුරකින් අහස පේනවා දැකලා ආකාශ කසින වඩන්න පුළුවන්. මේ අපතේ යන නැත්නම් නිතර පවතින මේ අරමුණු වලදී සමාට පුළුවන්කම තියෙනවා යෝනිසෝ මනසිකාරයේ වැඩිමින් අර රූපඥාන හතර උපදවන්න. රූපඥාන හතර උපදවාගෙන ඒ නොනැති ඒ කසින සමාප්‍රත්‍යයට අයිති කසින නිමිත්ත කසින ප්‍රතිභාග නිමිත්ත උගුලවා අරූප සමාපත් උපදවන්න පුළුවන්. ඒ නිසා දැන් අපි සලකා බලමු යෝනිසෝ මනසකාරයේ තරම් සමාගයේ සිට සමාධියගත කුසල් සිතක් බවට පමුණවා ගන්න වෙනත් එකක් නැහැ කෙනෙක් හොඳින් පැහැදිලි වෙනවා. යෝනිසෝ මනසකාරයේ කිව්වේ නුවණට හුරුව කල්පනා කිරීම. හැම දෙයක්ම නුවණ පූර්ව කල්පනා කළොත් එයින් ලොකු වැඩක් ගන්නට පුළුවන්. දක්ෂ ලී වඩුවා සමාත් ලැබෙන හැම ලී කැබල්ලකින්ම හොඳ යම් යහපත් දෙයක් නිර්මාණය කරනවා. එවාගෙම දක්ෂ බෙලෙක් වඩුවා සමාත් ලැබෙන හැම බෙලෙක් කැලලකින්ම වටිනා දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වාගේ දක්ෂ ලේඛකයා සමාත් ලැබෙන හැම අරමුණකින්ම ලස්සන ලේඛමේ රචනාවක් ලේඛනගත කරන්න පුළුවන්. ඒ වගේම දක්ෂ චිත්‍ර ශිල්පියා සාමාන්‍ය ලැබෙන හැම කඩදාසි කෑල්ලකින් එහෙම නැත්නම් දෙයකින් ලස්සන නිර්මාණයක් චිත්‍ර කර්ම වශයෙන් නිමවන්නට පුළුවන්. මේ වාගේ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කරගත් ඥානවන්තයන්ද ලැබෙන ලැබෙන සෑම අරමුණකදීම චිත්ත සමාධි උපදවා ගන්න පුළුවන්. ඉතින් මේවා අද කාලේ කරන්න බෑ කියලා කවදාකවත් හිතන්න වටින්නේ නෑ. අද කාලෙත් පුළුවනි හැම කාලෙත් පුළුවනි මෙතෙන් අවශ්‍ය වන්නේ නුවණට උරුව කල්පනා කිරීමේ යෝනිසු මනසිකාරයයි. මෙන්න මේක නිසා අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අති දීර්ඝ කාලයක් මේ යෝනිසෝ මනසිකාරය පුරුදු කළා. ඒ කියන්නේ විශාසංක කල්ප ලක්ෂයක් යෝනිසෝ මනසිකාරය පුරුදු කළා. ඒ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කිරීම නිසාම උන්වහන්සේට පුළුවන් වුණා පාරමී 10, පාරමී 20, පාරමී 30 වශයෙන් පුරන්න. මහා පරිත්‍යාග පහ පුරුදු කරන්න පුළුවන් වුණා. ත්‍රිවිධ අර්ථචාරියා පුරුදු කරන්න පුළුවන් වුණා. සියලුම බුද්ධ සාරක ධර්මයන් මුදුන් පමුණවන්නට මහා බෝසතාණන් වහන්සේට හැකි වුණේ යෝනිසෝ මනසිකාර්ය නිසයි නුවණට උරුව කල්පනා කිරීම නිසයි. ලෝතුනා බුදු වීම සඳහා උපන්න ආත්ම භාවයේදී වාස 27 දී ජරා ව්‍යාධි මෘත කියන අරමුණු තුන මාස තුනෙන් තුනට දැක්කා. හතරවෙනි අවස්ථාවේදී ශ්‍රමණ රූපයක් දැක්කා. මේ දැකීමෙන් උන්වහන්සේ අවුරුද්දක් පුරාම සිද්ධ කළා තියෙන්නේ තමාගේ සිත යෝනිසෝ මනසකාරයෙන් කල්පනාවට යොමු කිරීමයි. ඒ කියන්නේ වයස්ගත කෙනෙක් දැකලා තුන් මාසයක් මේක නුවණින් කල්පනා කළා. රෝගියෙක් දැකලා තුන් මාසයක් නුවණින් කල්පනා කළා. මෘත ශරීරයක් දැකලා තුන් මාසයක් නුවණින් කල්පනා කළා. ඊළඟ තුන් මාසය ඇතුළත තමයි අර ශාන්ත පැවිදි රූපයක් දැකලා ඒකත් යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම නිසා අබිනිෂ්ක්‍රමණය කරන්න හිතේ නැමුනේ. අන්තිමේදී අබිනිෂ්ක්‍රමණය කරලා මහා ප්‍රධාන වීර්ය වැඩුවා, මැදුම් පිළිවෙත සොයා ගත්තා. යෝනිසෝ මනසිකාරයෙන් යුතුවම සෑම ඉරියව්වක් පවත්වලා බොමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර්ග පරාජය කොට දසදහසක් ලෝක ධාතු කම්පා වෙද්දී දසදහසක් ලෝක ධාතුල ප්‍රාත්‍යාරි සහස්‍රයන් සිද්ධ වෙද්දී දසදහසක් ලෝක ධාතුයි ඒකාලෝකව බබලෙද්දී සවාසන සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් දසබල ඥාන චතුරු වෛසාරාධ්‍යක් ඥාන චතුරු ප්‍රතිසම්බිදාක් ඥාන චුද්දස ඥාන සෝලස ඥාන අෂ්ඨාරා ශ්‍රාවණික බුද්ධ ගුණ සත්‍ය ඥාන සත්‍ය ඥාන සත් අසාධාන ඥානාදී වූ අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවක්නිතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝකුරා අභිසම්බෝධියට පත් වී වදාලා ඒ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම අභිනිහාර උපෝසත දවස විසක් පොහෝ දවස එවාගෙම ලෝතුරා බුදු වීම සඳහා උත්පත්ති මංගල්‍යයටපත් වූ දිනය මේ උතුම් විසක් තුන් පොහෝ දවසේ එවාගේ මාර පරාජයකට ලෝතුරා බුදු පදවියටපත් වූ දවස විසක් තුන් පොහෝ දවසේ නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසල ධම්මා uppajjanti uppannāvā කුසල ධම්මා අභිවද්දಂತಿ යතේදම් භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ භික්ඛවේ මනසිකාරෝතු අනුප්පන්නා චේව කුසල ධම්මා uppajjanti uppannāච කුසල ධම්මා අභිවද්දಂತಿ කියන මාත්‍රිකාව අනුසාරයෙන් මෙතෙක් වේලා පැවති දේශනාව තුළින් අපි නැවත වරක් අපේ නුවණ අවදි කරගෙන බලමු. ඒ කියන්නේ අපේ ජීවිතයේ සම්මුඛ වන අරමුණු වලදී අපි කොච්චර දුරට යෝනිසෝ මනසිකාරයෙන් සනසලා තියනවාද කියන එකයි අපට හොරා ගන්නට අවශ්‍ය වෙන්නේ. සමහර පින්නතුන් ඉන්නවා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට බොහෝම තරහ යනවා ඉස්සර. ඒ තරහ යනකම මම අසවල් අසවල් භාවනා වැඩිමින් මගේ සිත බොහෝම සංසිඳුණා. දැන් මට තරහ යන්නේ නැහැ. දැන් මට තරහ යන අරමුණක් ආම ඇති වෙන හිතේ සොම්නසයි. ඒ මොකද මගේ සිත ඒ සම්බන්ධව ගැටෙන්නේ අර දීගබාන කබේ ස්වාමින් වහන්සේ තුම් යම් රාත්‍රියේ ආරිවංශ දේශනා පවත්වා උදේපාන්දර වඩිද්දී තවත් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් බැන බැන ගියා. ඒ කියන්නේ අඩියුදුණක් මානේ. ඉතින් අන්තිමේ දෙන්න දෙපැත්තට හැරෙන තැනදී මේ දේශකයන් වහන්සේ අර බණිමින්ගේ ස්වාමින් වහන්සේට වැඳා. වැඳලා කිව්වා ස්වාමීනි මම මේ පැත්තට වඩිනවා කියලා. උන්වහන්සේගේ ශිෂ්‍යයෝ විහාරස්ථානයේදී ඇහවා ස්වාමීන් වහන්සේ මෙච්චර වෙලාවක් බැනපු හාමුදුරන්නේ වැන්නේ කොහොමද? එවත්නි මට ඒව ඇහුනේ නෑනේ. ඒ මොකද? මගේ පියවරකින්වත් කරු නොවි මම කමතහනින් ආවා. අන්න යෝනිසෝ මනසිකාර නිසා හිතේ සමාධියෙන් කොච්චර ප්‍රයෝජනයක් ලැබුණාද? මේ වාගේ තමයි අපිට කොච්චර අලාභයක්, කොච්චර අයසක්, කොච්චර නිന്ദාවක්, කොච්චර දුකක් පීඩාවක් ආවත් අපේ හිත සමාධි වුණාම පුදුමාකාර සහනශීලී ජීවිතයක් ගෙවන්නට පුළුවන්. සමහර පින්නතුන් වුණා හිති හැටියේ සෙලූම තමන්ගේ ධන සම්භාර අහිමි වෙලා. හැබැයි භාවනා කරපු නිසා හිතේ යෝනිසෝ මානසිකාරේ පුරුදු කරපු නිසා ඒ පින්වතාට තමන්ගේ ජීවිතය ගැන අර සිදුවෙච්ච විපත්ති ඒක සම්පත්තියක් හැටියට හිතන්නේ. අර විසඤ්ඤය කියලා සිටුවරයෙක් මහා දංගටක් පැවැත්තුවා. ඒ දංගට පවත්වන බව දැනගත් සද්දේව රජ එක දාසෙන් භාණ්ඩාගාර ඔක්කොම හිස් කෙරුවා. භාණ්ඩාගාරිකය ඇවිල්ලා සිටුවරයාට කිව්වා ස්වාමීනි අද දෙන්න කිසිවක් නැහැනේ. ඔක්කොම භාණ්ඩාගාරේ හිස් වෙලානේ. මේකම මුඳුලට බහැලා මොකද කෙලි? තුන් වාරයක් සාදුකාර දුන්නා. අන්න යෝනිසෝ මනසිකාරයේ නිසා තමාගේ සිත අලාභයේදී කම්පා නොවි සපවාසිකක් බවට පත් වුණා. මේ වාගේ සුමංගල සිටුවරයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ගන්ධ කුටයක් හදලා පූජා කරානේ. ඕකට විරුද්ධ කාර්යයක් ගිනි කිව්වා. බුදුරජාණන් වහන්සේ පින්ඳපාත වැඩි අතර ගිනි කිව්වා. සියලුම බින්දන දේවල් බින්දලා දාන ගිනි කිව්වා. මේ කාරණා සිටුවරයාට සිටුවරයා දුහොත් නගාගෙන සාදුකාර දුන්නා. සමහරව මොකද මේ සිටුවරයාගේ මනස විකෘති වුණාද? නෑ නෑ එහෙම එකක් නෙමෙයි. මම පළමුවෙන් ගන්ධ කුටියක් කරවා පූජා කළ පිනෙන් සම්පූර්ණ වුණා. මට සාසනයක් ගන්ධ කුටියක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ මේ ගිනි කිව තැනැත්තාට සැප වේවා කියලා හිත සමාධිමත් කරගත්තා. මෙන්න මේ වගේ තමයි. නමක් ගිනෙන වෙලාවේ 700ක් සෙනඟ නොඑක් නොඑක් දෙවියන්ට යාඥා කර කර කෑමොර ගහවා. එකම එක බෞද්ධයෙක් තමා සමාදන් වූ පංචශීලයේ සිහි කරමින් සමාධිගත වුණා. අනිත් අය කිව්වා, "ඇයි මිනිස්සු මේ නැව ගිලිනවා? මොකද මේ වාඩිලා කරන්නේ?" "ඔව්, නැව ගිලින එක හරි. නැව ගිලීම වළක්වන්න කාටවත් බෑ. මම අපායට නොගිලෙන්න, මම සුගතියට යන්න මම හිත සමාධි කරගන්නවා. මම සමාදන් වූ පංචශීලය මං හිතින් ආවර්ජනා කරනවා." ඉතින් කිව්වා, "අනේ අපටත් දෙන්න එහෙම සැනසෙල්ලක් තියෙනවා නේද?" ඉතින් තිසරණේ පංචශීලයේ සමාදන් කෙරෙව්වා 700ක් දෙනා සමාධිගත වූවක් මෙන් නිහඬ වුණා. සියල්ලෝම මොහොතපත් වී සෞතිසා භවන්නේ දෙව් පිරිසක් වෙලා උපන්නා. මේ වාගේ බියකරු අවස්ථාවලදී දිහිෂ්ණු අවස්ථාවලදී පවා යෝනිසෝ මනසිකාරයේ නිසා තමාගේ සිතට සනසිල්ලක් උදාපත් කරගන්න මේ යෝනිසෝ මනසිකාරය තුලින් පුළුවනි. මේ වාගේම භයානක සතුන් මුණ ගැහිච්ච වෙලාවේ නපුරු අමනුෂ්‍යම්න ගෙහිච්ච වෙලාවේ කිසියම් බියක් ඇති ගැනීමක් නැතුව සමාධියගත සිතින් එහි අවස්ථාවේ නොසලී ඉන්න පුළුවන්කම තියෙන්නේ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කර ගැනීම නිසායි. නිසා මේ යෝනිසෝ මනසිකාරයේ කියනවා නම් බණිනවට බණින්නේ ගහනවට ගහන්නේ පරිගණ තැනකාගෙන් පරිගන්නේ නැහැ. ඒ වගේම අලාභයක් වුණ තැන කම්පා වෙන්නේ නැහැ. ලාභයක් වුණ තැන උදම් වන්නේත් නැහැ. යසසක් ඇති වෙච්ච තැන උදම් වෙන්නේත් නැහැ. නින්දාවක් ඇති වෙච්ච තැන කනගාටු වෙන්නේත් නැහැ. එවාගෙම ප්‍රශංසාවක් ලැබිච්ච තැනදී උදම් වෙන්නේත් නැහැ. සැපයක් ලැබුණ කියලා උදම් වෙන්නේත් නැහැ. හැම තැනකදීම සම්සුන් සිතක්, එවාගේ නොසැලෙන සිතක්, සමාධි සිතක්, දියුණු සිතක් හැටියට පවත්වා ගන්න පුළුවන් වෙන්නේ මේ කියන යෝනිසෝ මනසිකාරයේ පුරුදු කර ගැනීමෙන්. නිසා බෞද්ධයන් වශයෙන් බෞද්ධ පමණක් මේ අබෞද්ධයන් වුණා සෑම දෙනා විසින්ම නුවණ පුහුරුව කල්පනා කර ගැනීමෙන් තමාගේ එදිනෙදා ජීවිතය නොගැටෙන සුළු එවාගෙම නොතැලෙන සුළු එවාගෙම විපත්‍යයට භාජන නොවන සුළු ඉක්මන්කාර නොවන සුළු බොහොම සනසිනමත් ජීවිතයක් ගත කර ගැනීමට යෝනිසෝ මනසිකාරයේ මහෝපකාරී වෙන බව සලකා සමාධිගත සිතක් උපදවා ගැනීමට මහෝපකාරී වෙන යෝනිසෝ මනසිකාරයේ දූණු කෙරෙත්වා කිය අපේ මෛත්‍රියෙන් ආශිර්වාද පූර්වාංගම අනුශාසනා කරනවා. සැබවින්ම සෛදි භික්ෂූන් වහන්සේ ඒ අතරින් මුල් තැන ගන්නවා. උන්වහන්සේ මුළු ජීවිතේම කැප කළා තියෙන යෝනිසෝ මනසිකාරී යුතුව ගත කරන්නටයි. කබන පියවර, බලන බැල්ම, අල් කියන වචනය, හැරෙන හැරීම, සබන ස්ථීවරක් පාසා භික්ෂූන් වහන්සේගේ පැවැත්ම යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වන්නට ඕනේ. එසේ වේනම් උන්වහන්සේම ලෝකයේතම සම්භාවනීය ආදර්ශමත් කල්යාණ මිත්‍රයෙක් වෙනවා පමණක් නෙමෙයි. තමන් නිමි ලොව සනසන උත්මයන් වහන්සේ නමක් බවට පත් වෙනවා. හිංගෝද සාමණේරයන් වහන්සේ වාගේ මේක නිසා අපට ලැබී ඇති මේ බුද්ධෝත්පාද කාලයේදී අපට ලැබී ඇති උතුම් සද්ධර්ම ආවාද තුලින් නියමාර්ථයක් ලා ගැනීම සඳහා මේ තරම් සෙන සම්ප්‍රත්‍යක් ලබාගත් උතුම් ජීවිතයේ තුලදී අපි යෝනිසෝ මනසිකාරයේ පුරුදු කරගෙන මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලෙසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතන් වහන්සේ සදාකාලිකව නිවිසනසේ පැමිණවදාළ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමා මහ නිවන දක්වාම දියුණුවෙන් දියුණුවට යාමට අදිෂ්ඨාන සබා ගනිමු දැන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණී කිරීමෙන් අත්පත් කරගත් කුසල සම්භාරය අප සෑම දිනාට දෙලව ජයගෙන පැතු බෝධියෙන් නිවන් සුව ලබන්ට හේතු වාසනා වේවා ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා අද ධර්මානුශාසනාව පැවැත්වුණේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.